ධර්මානුශාසනාව දේශිතින් වහන්සේ කැගල් කුසඳ ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගුණී මුරේ ධම්මවංශයේ ස්වාමීන් වහන්සේ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 නමේසෝ අත්තාති එවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය දක්ඛබ්බං ති ධර්මස්කරණාබිදාසී සදහවර පින්නතනේ තථාගත බුදු පියාණන් වහන්සේ අපව ගැඹුරින් විමර්ශනය කරමින් අප තුළ අසකනාස්සේ දේවකය ආදී දේවල් මූල කොටගෙන සිදුවෙන්නා වූ විකෘතියක් හෙවත් විපර්යාසයක් හෙවත් විසින් දුක කැඳවා ගැනීමක් අවබෝධ කරගන්න තිබෙනවා. එය ධර්මදේශනා කරමින් පැහැදිලි කිරීම තමයි තාගතයන් වහන්සේ ධර්මදේශනා කරනවායි කියලා කරලා තියෙන්නේ. එය තේරුම් අරගෙන ඒ ඇත්තනම් ඒ අනුගාමී වැරදි ප්‍රතිපදාවෙන් මිදී අනුගමනය කළ යුතු නිවැරදි ප්‍රතිපදාවකටපත් වීම තුළින් තථාගත ශාසනය තුළ ශ්‍රාවකෙක් විසින් සාක්ෂාත් කරගත යුතු යම් විමුක්තියක් ඇද්ද? ඒ විමුක්තිය සඳහා අනුගමනයේ ප්‍රතිපදාවට පිවිසීම තමයි ධර්මස්වණය කරන්න ඕනේ. මේ මම ආදි තුල අපි විශාල ධර්මාස්වාම ශාසනා සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒක තවදුරටත් සරලව සියුම්ම විග්‍රහ කළ යුතුයි කියලා මට හිතෙන අවස්ථාවක් තියෙනවා. අපේ පවතින ඇතන් මාධ්‍යවල මේ දේශනාවන් කරන්නා වූ ලදරු හෝ වැඩිහිටි නැත්නම් ඔබ සම්බන්ධයෙන් වැඩි කාලයක් නැති හෝ වැඩිහිටි බව නිසා උඩුතොන් බව වැඩි කාලයක් නැති පෙර පහා පෙර බවටපත් නොවන අය කරන්නා වූ ඇතැම් විග්‍රහයන්හි පවතිනවා නොගැඹුරු බවක්. මේවා සමන් දුන්නාම සමන් දෙන අයත් නොගැඹුරු අවබෝධයක් ඇති කරගන්නවා. ධම්මකතික සූත්‍ර හතරක්ද පහක් දෙස පිටකේ තියෙනවා. ඒ ඒ අයට ධම්මකතිකව බවටපත් වෙනවායි කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙනවා. විහිළුව කැමති කෙනාට විහිළු කිරීම. අපහාසය කරන කෙනාට අපහාස කිරීම, උපහාසය කරන කෙනාට උපහාසය කිරීම. එහෙමත් නැත්නම් තව අනේ විදිහට ඒ Taman ප්‍රිය කරන දේවල් කියනකොට එයා ධම්මකතික භාවයට ධම්මකතික වශයෙන් පිළිගන්නවා කියලා සමාජය වඳහන් කරනවා. නමුත් ආස්වාදයේ ආදීනය දක්න නිස්සරණයටපත් වීම පැහැදිලි කිරීමම නියත්ම ගම්ම ධම්මකතික භාවයේ වශයෙන් සතාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතන අපි යමු සුම් කර්මක් පැහැදිලි කරගන්න. මම මේ වගේ කෙනෙක් පටන් ගන්නවා. අතකොට භගවා ජේතවනේ විහරන්තෝ වික්‍රාමන්තේසි. ඒතරලේ භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. බදන්තේති තේ වික්ඛු පච්චස්සෝසු. ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා ප්‍රතිඋත්තර දුන්නා. භගවා ඒතෝච. භාග්‍යතුන් වහන්සේ එන්න මෙහෙම ධම්මපරයයක් දේශනා කරවදානවා. ඒක එදා හිටපු වික්ෂුන්ට විතරක් නෙවෙයි අද ඉන්න වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා හැමටත් සම්බුදු සසුන සතරේ ධර්මයේ අතුරුදහන් වෙනතුරු හැමෝටමත් ඒක වළංගු වෙනවා. ඉන් පස්ව තමයි ඒකේ අර්ථය ගන්න බැරි වෙන්නේ. එන සියුම් ධර්මපරයයක් බව තේරුම් ගන්න. කොහොමද මේ පැහැදිලි කරලා කියන්නේ? මේ සංගතන කය පවතිනා වූ අජ්ජත්තානිච්ච කියන සූත්‍රය ගැන මම කතා කරන්න ආන්නේ. අජ්ජත්තානිච්ච කියන්නේ ඇතුළත අනිත්‍ය කියන එක. මොනවද මේ ඇතුළත කියලා හොයන්න වෙනවා. එතකොට මේ ඇතුළත සහ පිට කියන පදේ තියෙන්නේ කාරණා 12ක්. අජ්ජත් ඇතුළත ඇස, කන, නාසය, දිව, කය, සිත. ච අජ්ජත්තිකාන් ආයතන. බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ සම්ම. බාහිර කිව්පාවනේ ලෝකේ එහා පැත්තේ තියෙන වශයෙන් කලකන් දෙපා එක එකක් මේ මොහොතේ ධර්ම දේශනාවට පැහැදිලි කරන්නේ නැහැ. ඉදිරි දවසක අපි ඒක ගනිමු. දැන් මොකක්ද මේ පින්නන්නේ? චක්‍රම් මානේ ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කවුද සමාජයේ ඇස අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දාලන්න දන්නේ ඉගෙන ගත්තේ? කෙස්වල, ලොම්වල, නියවල, දත්වල, මල්වල බාහිර වස්තුන්ගේ වෙනස් වීම අනිත්‍ය වශයෙන් ඉගෙනගත් සමාජයකයි අපි ඉන්නේ. ඒ ගැන නම් සියක් වාරයක් පැහැදිලි කරලා ඇති. නමුත් මේ ඇසේ අනිත්‍ය පැහැදිලි කරන ආකාරයක් මම ධර්ම දේශනාවල සවන් දීලා තිබෙනවා. ඒ නිසායි මම මේක මේ ඇස හොයාගන්න උත්සාහ කරන්නේ. ඇස පමණක් නෙමෙයි කනනාසය දිවකත් හොයාගන්න වෙනවා. ජීව විද්‍යාව හෝ සෞඛ්‍ය විද්‍යාවේ ඇස අක්ෂි ගෝලයක්. මේ අක්ෂි කාචය නැත්නම් කලවිරින් ක්‍රියාව, දෘෂ්ටි විකානේ ආදී උපකරණ තියෙනවා. එය මංශ චක්කු හෙවත් අපි ගන්න ආහාරයෙන් නිර්මාණය වෙන සතර මහා භූත නිෂ්පාදන. එහි අනතුරුව වර්ණයක් හැඩයක් මොන තියෙනවා. ඇතැම් කල්පනා කරන්නේ ඇස කියලා මේ අක්ෂිගෝලයට. එහි වර්ණය හැඩය මේවා එකට කයින් වත්තරෙන් පසුව විරාගස් පොළොවට සමතලා වෙනවා. මලතිර රස මාසකක් දෙකකට පස්සේ අවුරුද්දකට පස්සේ ගිහින් බැලුවම ඇසක් නැහැ කනක් නැහැ තේරම අටකොරු ටිකක් තියෙයි තව ටිකක් ගිහින් බලපුවම පස් බවට පත් වෙනවා මේ අක්ෂි ගෝලයේ විරායාම වෙනස් වීමම බලන එක විදර්ශනාව කියලා මේ සමාජයේ අදහසක් තියෙනවා දේශනා වෙනවා හදගෙන ඉන්නේ මේ වුන් දන්න ඇස මේ බුදුරජාණන් වහන්සේ අදාළ ඇස නෙමෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඇස දැනගෙන ඒ අධ්‍යාත්මික ආයතනේ අනිත්‍ය හොයන්න වෙනවා. මේක ඔබ තුලින් බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා අපි සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කර ගන්නා වූ එකිනෙකට වෙනස් අරමුණු බුදුරුකිරීමේ හැකියාවක් ඇත්තා වූ එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් පිහිටනවා කියලා. මේක සිංහලෙන් කොහොමද කියන්නේ? ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය. ඒ එකිනෙකට වෙනස්. ඇස වෙනස්, ඒකට රූපය. කනට ශබ්දය, කනට රූපය නෙවෙයි. අරමුණු රසය ඇසුරු කරනවා, ගොදුරු කර ගැනීම හැකියාව. රූප ගන්න පුළුවන් ඇහැට පමණයි. ශබ්ද ගන්න පුළුවන් කනට පමණයි. නමුත් මෙතන රහව තමයි එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක්. ඒ කියන්නේ ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කන අරමුණු ගන්නෙ නැහැ. අපි එහෙම කිව්වට රූප බලනවා, කයින් ඇසෙන් රූප බලනවා, කනින් ශබ්ද අහනවා කිව්වට එවිට ඇසම චක්ෂ ගෝලය නෙවෙයි, කන යනු කම්පෙත්ත නෙවෙයි, නාසය යනු ඇඟිල්ලකින් අල්ලපාව වෙන නාස්පුඩු දෙක සහිත මේ රූප ස්වභාවය නෙවෙයි. ඒකේ වෙනස් වෙන ස්වභාවයේ පටිවිආපෝ තේජ වශයෙන් බලන අනිත්‍ය වලට ඒ ඒ බලන ඇස අනිත්‍ය පුතග්ජනෙක් අනිත්‍යක් කරනහම බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය නම් නෙවෙයි. අපි ඇස හොයාගෙන තව ටිකක් එහාට ගිහින්. හොඳයි කොට දවල්ට මේ ඇස වෙනව පේනවා කන වෙනව පේනවා. බුදුන් වහන්සේ වදාරනවා දොරවල් පහට සිත පිහිටුවාම සිත අරමුණ ඔස්සේ විදිනවා. එහෙනම් සිත ඇස කන නාසය දිවකය වශයෙන් විකාශනය වී තමයි මේ පස් දොරෙන් අරමුණ ගන්නෙ. නම් සිත විතරයි නේද? තේරුම් ගන්න පහසු විදිහක් තියෙනවා. ඔබ මේ බාහිර ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙලා කැමැතියක් නැති අරමුණු අරගෙන නින්දට යනවා. නින්දට ගියන් පස්සේ ඔබේ පස්දර වැහිලා. පස්දර වැහෙනකොට විවෘත වෙන ඔබ හදාගත්ත ලෝකයක් මනෝද්වාරය. මේ මනෝද්වාරයේ සිහින දැකපු අය මතක් කරගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, සැප දුක ඔබ කැමති විඳින දේවල්, නොකමැති විඳින දේවල් මේ සියල්ල ඒකේ නැද්ද? ඒ අරමුණු රසය විඳින්න හෝ විඳවන්න බාහිර වස්තු ඕනේද? බාහිර වස්තු කිසිවක් නැතත් බාහිර පොලිසියෙන් ආවේ නැතුනට පොලිසියෙන් පනවන දැක්කොත් අරක්කු වලින් ඉඳලා හීනෙන් පොලිසියෙන් බාර වෙනවා. බාහිර වස්තු නැතුනට හීනෙන් රෝගෙක් දැක්කොත් ඇතෙක් දැක්කොත් බය වෙලා මාව බේර ගන්න කියලා කෑ ගහනවා. බාහිර බුදු කෙනෙක් දැක්ක නැතුනට බුදු කෙනෙක් දැක්කොත් සාදු කියලා වඳිවි. මෙසේ මේ අපි වෙන් කරගත්ත සැප දුක දෙපැත්ත බාහිර වස්තු නැතුව මනෝද්වාරයේ තියෙනවා නේද? ඔබ ඒ මොනවද දකින්නේ? ඔබේ දකින්නේ ඔබේ සිතට එන සිතුවිල්ල තමයි රූපයක් කොට, ශබ්දයක් කොට, ගන්ධයක් කොට, රසයක් කොට, ස්පර්ශයක් කොට දකින්නේ. පංචද්වාරයේම මනෝද්වාරය තියෙනවා. පංචද්වාරයේම මනෝද්වාරයේ තියෙන නිසා තමයි කෙනෙකුට පරලෝ යාමක් තියෙන්නේ දුකින් අපාගත වෙලා දුක් විඳින්න සැපෙන් පංචකාමයේ මනෝද්වාරයක් තුළ දෙවියන් වශයෙන් නිදින්න. දැන් දැන් මේ ඇස කුමක්ද? මේ ඇසද මේ කනද මේ නාසයද? මේවා ඔක්කොම වහලා. නමුත් සිතේ ඇහැ කරනාසේ ක්‍රියාත්මකයි නේ. ඒක උස්සේ හිතන්න බාහිර වස්තුන්ගේ උදව් නැතුවත් සිතට උදෙන්නේ ස්තුවිල්ල බාහිර වස්තුන්ගේ උදව් වෙන ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් අවදින්නේ සිතවිලි. සිත. අන්න චක්කු මේ ඇහැ පටවියාපෝ තේජෝ නෙවෙයි. එහෙනම් පටවියාපෝ තේජෝ වශයෙන් බලලා පටවි මම නෙවෙයි ආපෝ මම නෙවෙයි තේජෝ මම නෙවෙයි වායෝ නමයි කියවට විදර්ශනාවක් වෙන්නේ නැහැ. මේ ඇහැ දිරා යන ආකාරය බලලා පොළොට පස් වෙන ආකාරය බැලුවට රූප තණ්හාව දුර වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය පිහිටිදන කයම් පහළද කයෙන් උඩද කියලා බලලා බැලුවට විදර්ශනා වෙන්නේ නැහැ. විදර්ශනා කියන්නේ ඕවා නෙවෙයි. නමුත් මේ අදහසුත් සමාජයේ තියෙනවා කියලාත් ඇති අහලත් ඇති. දැන් ඇස කීවේ අක්සිගෝලයට දිරා යාමට අනිත්‍ය කීවේ. දැන් ඇස කියන්නේ එතකොට ආලෝකයේ උදව්වෙන් බාහිර වස්තුවක සෙවණැල්ල ඇතුළත ප්‍රසාදේ පතිත වීමේදී ඒ රූප රූපයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් චක්කු ඉන්ද්‍රිය ඇස කියන්නේ සිතට. ඇස කන නාසය දිවකය අරමුණු ගන්නෙ නෑ. දරවල් පහට හිත පිහිටනවා සිත අරමුණු රසය විඳිනවා. දැන් හරිනේ සිතයි විඳින්නේ. සිතේ තමයි ඇහැතියෙන්නේ. ඒක පටවියාපෝ තේජෝ නෙමෙයි ද්‍රව්‍ය නෙමෙයි ඒක ඔය ඔය දිරා යන අනිත්‍ය ලක් වෙන්නේ නෑ. කන කන අපිට අල්ලන්න පුළුවන්. මම මගෙත් සමහර විට ගුරුවරු දනකාරකමක් කරා නම් කණින් අල්ලන්නේ නැත්තම් කරණවැමියා කොන්නේ කපන්න ගියාමත් කණින් අල්ලනවා. ඒ කම් පෙත්තට නෙමෙයි බුදු සමය කන කියන්නේ. ඇසේ ශක්කු ප්‍රසාදේ කිව්වාසේ ඇස තුල ශක්තියක් හැකියාවක් පවතිනවා ශබ්ද උකහාගෙන හඳුනා ගන්න පුළුවන් සෝත ප්‍රසාද. කන්සිදුර ඇතුලේ. ඒකට තමයි අරමුණු ගන්න පුළුවන් සිත සෝත ප්‍රසාදය. ඒකට කනේ සිත. නාසය. ඔබට අල්ලන්න පුළුවන්. ඔබ ප්‍රතිශ්‍යාව හැදෙන දවසට ලෝක කොතරම් ගන්ධ කලාප තුනක් ඔබට නාස ගන්ධ දැනෙන්නේ ඒ ප්‍රසාද අඩපන වෙනවා. එනං මේ ගන්ධ කලාප ගෝචරය කරගෙන එහි ස්වභාවය හඳුනගන්න පුළුවන් හඳුනන සිත පහළ වෙන තැන සෝත ප්‍රසාද. දිව ලක්තිර කාලා හෝ තව මොන හරි කාලා ගොරෝසු කරගත්තොත් රස නැහැ රස කලාප ගැටෙන විට හඳුනා ගන්න පුළුවන් මේ ස්වභාවය සෝත ප්‍රසාදය. චක්කසෝත ගාන ජීවහා කාය ඔක්කොම එහෙමයි. අන මියගිය පුද්ගලයාට ඔබ කතා කරන අසකනාසයේ දිව කය තියෙනවා නමුත් දැන් ප්‍රසාද නැති බැවින් දරවල් පහම නැහැ. ඒ නැත්නම් මොකක් නිසාද? අස නැති නිසාද ඔබ කියන කන නැති නිසාද නාසය නැහැ ඔක්කොම තියෙනවා. නමුත් ඒවායේ ප්‍රසාද විදිලා. එනිසා මේ අනිත්‍ය බලනවා කියන්නේ ඇහැ කන දිරායන එක බලන එක නෙවෙයි කියන එක නම් කරුණා කරලා තේරුම් ගන්න. මේවා නොගැඹුරු ඉගැන්වීම්. කවුරු කොහෙන් කිව්වත් මේවා නොගැඹුරු ඉගැන්වීම්. එහෙනම් අර වේදල්ල සූත්‍රයේ හෝ සම්මාදිට සූත්‍රයේ මොකක් හරි මේක සූත්‍රයක තමයි මම මේ ඉදිරිපත් වූ පාඩේ තිබෙන්නේ. සිත පිහිටයි දරවල් පහට. සිත අරමුණු රසයෙන්. දැන් ඇහත් කනත් නාසයත් දිවත් ආයත් ධර්මයේ සිතයි ඒ නිසා ඒකට කියව අධ්‍යාත්මික ආයතන. ඒ ආධ්‍යාත්මික ආයතන හදාගත්තන් පස්සේ පවතින්න බාහිරව ඕන නැහැ. නින්ද ගියන් පස්සේ ලෝකයක් තියෙනවා වගේ මරණයටපත් වෙනන් පස්සේ මේ ආධ්‍යාත්මික ආයතන වල තමයි පෞකාරකමට අපාදුක කින්කාරකමට කාමසුගතිය සංසම් ස්වභාවයට බබලව මේ විදීම තියෙන්නේ. පස්දොරෙන් ලෝකයේ අරමුණුගෙන විඳ මනෝද්වාරයක් හදාගෙන හදාගත්ත ලෝකයෙන් පවෙන් පිනෙන් ඥානෙන් පරලෝක සත්‍යය සසර ඇවිදී ඒක මක් නිසාද? මේ ඇස හඳුනාගන්න බැරි වුණ නිසා. මේ කන මේ නාසය දිවකය හඳුනාගන්න බැරි වුණ නිසා. අන්න මේකම විදර්ශනාව නෙවෙයි. ඇස හඳුනා ගැනීම. අන දැන් අපිට එහෙමනම් අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඒ හයට බාහිරෙන් හම්බ වෙන්නා වූ ස්වභාවයන් ගෝචර කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බාහිර වස්තුවකට අපි රූපේ කියමුකෝ. ඒකට ආලෝකය වැටුනහම ඇසේ කාච තුළින් ගමන් කරලා ඇස ඇතුලේ ප්‍රසාදය තුළ කුංචි සෙවණැල්ලක් තුලත් ප්‍රතිබිම්බයක් හදනවා. ධර්මයේ රූපේ රූපේ කියන්නේ ඉස්සරහින් ඉන්න පින්තූරයට හෝ මිනිසාට හෝ ඔරලෝසුවට නෙවෙයි. ඒවා ආශ්‍රයෙන් ඇස තුළ පහළ වෙන්නා වූ කුංචි බිම්බයට. අරක රූපය මේක රූප රූපය. රූපයේ සේතිබියදී අසේ පහළ වෙන රූප රූපය ඔබට හතුරා මිතුරා වශයෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. බාහිර රූපේ හතුරා මිතුරා වෙන්නේ නැහැ හැමෝටම. එක එක්කෙනා එක එකක් විතරයි. තමන් වෙන් කරගන්න ආකාරයේ රූප රූපේ හතුරා මිතුරාව තියෙන කැමැති අකමැති වශයෙන් මේ රූප රූපේටයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ. අපි හිතන්නේ බාහිරට ඇලෙනවා ගැටෙනවා කියලා. නමුත් මේ ඒ බාහිරේ සම්බන්ධ වෙන්නේ මේ සිතේ හට ගන්නා වූ රූප රූපේ නිසා. දැන් මොකද්ද මේක කියලා තියෙන්නේ? ඇස අනිච්චං දුක්ඛං අනත්තයි. එබැවින් ඒවා මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් බලන්න ඕනේ. ඉතින් ඇස මගේ නොවේ කියලා චක්සුසේ චක්සු ගෝලියට කිව්වට කන මගේ නොවේ කියලා කම්පෙත්තට කිව්වට කවුද විදර්ශනාවක් බලන්නේ? මේ විවිධකට පරිවර්තනය කරපු සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක නොවන සම්හාර පොත්වල මෙහෙම මේක ලියලා තියෙනවා. මම අහලා තියෙනවා. ඇස හඳුනාගත්තේ නැති අය ඇසේ අනිත්‍ය උගන්වනවා. බුදුසමයේ ආධ්‍යාත්මික ආයතන හැඳුනාගත්තේ නැති අය ලෝකයට වැරදි අනිත්‍යයක් උගන්වනවා. ඇයි මේක අනිත්‍ය බලන්න වෙලා තියෙන්නේ? අන්න ඒකත් විශේෂකාරයි. මේ ඇසට හමු වෙන රූපේදී ඒ රූප රූපයේ තියෙන කරුණ අපි වෙන් කර ගැනීමේදී හතුරා මිතුරා කැමැති අකමැති හොඳ නරක ඇලෙන ගැටන වශයෙන් විශේෂ අගයන් එකතු කරනවා. දැන් එතකොට ඒ අරමුණේ ඇලීමේදී මොකද වෙන්නේ? ඇස නිත්‍ය වෙනවා. නිත්‍ය වෙනවා කියන්නේ ඉස්තර වෙනවා කියන්නේ ඇස මම වෙනවා. මගේ වෙනවා. මගේ ආත්ම වෙනවා. ඒ ඒ කියන්නේ වචනෙන් කියන සිද්ධියක් නෙමෙයි. ඇසට ඇලීමේදී ඇස ඒ මොහොතේ හටගෙන නැතන දෙයක්. ඔය ඇස කියන එක අවුරුදු 100 ගණනක් තියෙන චක්සු ගෝලය නෙමෙයි. ඒ මොහොතේ ආහාරයෙන් සකස් වෙනා වූ ශක්තිය තුළ චක්කු ප්‍රසාදය පිළිදෙනකොට අර කැමරාවෙන් පින්තූර ගැනීමේදී ශ්‍රමයෙන් ආලෝක එකතු වෙලා නැතිලා යන්නේ. බක් කළා කියන්න බෑ. ආලෝකේ විවෘත වෙනකොටම තිරේ පින්තූරේ සටහන් වෙනවා. අන්නේ විවෘත වෙනවා වගේ මොහොතකින් ප්‍රසාද පිහිටන්නේ වෙත හැස හැදෙනවා ඒ මොහොතේ. ඒකට රූපය ගැටෙනවා. දැන් සංසාරේ පුරුදුනේ මේ බඳු විදර්ශනාවක් තේරුම් ගත්තේ නැතුව බෙදලා බලන් දෙගෙන ගත්තේ නෑ. ඇසට එනදී ප්‍රියාප්ති වශයෙන් ගැනීමේදී ඇස මගේ ඇස මම ඇසේ මගේ ආත්ම වෙනවා. එහෙමත් නැත්නම් ඒකට කියනවා නිත්‍ය සුඛාත්ම. ඇස දැක්කේ නැත්නම් ඇසේ ඇසේ නිසා රූපයට ඇලීමේදී ඇස නිත්‍ය සුඛාත්ම වශයෙන්. කනටත් යන්නේ. කනේදී මේ සඳහා ශබ්දය උදව් වෙන්නේ. ශබ්ද රූපය හතහා ගැලීමේදී මොකද වෙන්නේ? එතකොට ශබ්දයක් එක්කලා ඇලීමේදී ගැටීමේදී ශබ්ද සෝත සෝත ප්‍රසාද. කනේ සිත. සිතට එන අරමුණ මගේ මගේ ආත්ම වශයෙන් ගන්නවා. එතකොට රූපේ, ශබ්දේ, ශබ්ද රූපේ ගන්නා වූ අරමුණ නැත්නම් සිත හේවත් සෝත ප්‍රසාදේ. සිත ඒක මමත්වෙන් අරගෙන ස්ථාවර කරගන්න ඕනේ. මෙසේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් බාහිර සමග සම්බන්ධ කරගන්නා වූ අරමුණු වල ඇලීම ගැටීම නිසා ඒ මොහොතේ ඇස බවටපත් වෙන්නා වූ සිත ඇස බවටපත් වෙන්නා වූ කන ඇස බවටපත් වෙන්නා වූ නාසය ඇස බවටපත් වෙන්නා වූ දිව ඇස බවටපත් වෙන්නා වූ කය කෙහි අපි ඇලෙනවා අන්න දැන් ඇස ගිනි ගන්නවා තව සූත්‍රයක සඳහන් වෙනවා ඇස ගිනි ගරන් කන ගිනි අරන් නාසය ගිනි අරන් මෙන්න මෙතනදී මොකද වෙන්නේ ඇලීම නිසා ඒක රාග දේශ මොහ වලින් යුක්ත වෙනවා ඒ ගිනි ගන්නවා ඒ දුකටපත් වෙනවා ඇසට අරමුණු හමු වීම නිසා දුකටපත් වෙනවා නෙවෙයි ඇසට අරමුණු බාහිර අරමුණු වෙනස් වීම නිසා දුක එනවා නෙවෙයි අරමුණේ ඇලීම තුළ රාග දේශ මොහ වශයෙන් බැඳීම නිසා උපාදානය වෙනවා උපාදානයේ දුක හට ගන්නවා එහෙනම් ලෝකයාට දුක හටගන්නේ බාහිර ලෝකයට ඕනම තියෙන නිසා නෙවෙයි. ඒවා පස්දරට ගැරෙන නිසා නෙවෙයි. ඒ එන අරමුණ ඒතන් මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තාවසෙන් ඇසෙන් කනෙන් නාසෙන් ගන්න විට අන්න මගේ මම මගේ ආත්මනම් ඕ මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඒ මම මම කියන අකුරු දෙක හෝ බාහිර වස්තුව හෝ වේ කය නෙවෙයි. අරමුණේ ඇලීමට කියන නමක් තමයි මගේ මම මගේ ආත්මය. දැන් දැන් බාහිර වස්තු වෙනස් වෙයි ඇසේ ප්‍රසාදයේ වෙනස් වෙයි කැමරාවට ගත්ත පින්තූරයේ තුරුණා වගේ මේ සිතුවිලි වලට ගත්ත රූපය චිත්තාභ්‍යන්තරට එකතු වෙනවා දැන් Tamanට රුචි පරිදි බාහිර ලෝකේ ජීවත් වෙන්න ගිහින් ජඩ වැඩ කළොත් එහෙම මනෝ ලෝකයේ ජඩ ලෝකයක් නෙවෙයිද ඒකෙන් ඉන්න පුරාම දුක ඇරුණාම සැප තියනවාද බාහිර ලෝකයක් ගැන කටයුතු කිරීමේදී මවට පියාට සතා සතුන්ට පරිසරයට ගස්වල වලට හැම දෙයකම ලෙන්ගතු වෙලා ආදරය කරොත් එහෙම ඔබට හීනෙන් පේන ලෝකේ හැම එකක්ම රැකගන්න හිතනවා වරනම පාලා පාලු කරන්න විනාශ කරන්න හිතනවා බාහිර ලෝකයක් ආශ්‍රයෙන් ඔබ හදා ගන්නා ලෝකය ඔබට ඔබේ මවට පියාට දරුවාට ඔබ හා සමානද නැත්නම් තම තමන්ට අදාළ විදිහට හදාගන්න මෙන්න විදර්ශනාව බාහිර වස්තුන් ආශ්‍රයෙන් අපේ සිතේ ඇතිවෙනා වූ ඇසේ කනේ නාසයේ දිවේ කයින් ඇතිවෙනා වූ සිතේ මුලාවක් තමයි අපට මේ අධ්‍යාත්මික ආයතන හදලා දෙන්නේ. අධ්‍යාත්මික ආයතන හය දුක්ඛ සත්‍යයි. දුක්ඛ සත්‍ය තිස්ස වචනීය. ඒකට නමක් කියලා පෙන්නනවා. දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ කියලා කියන්නේ අධ්‍යාත්මික ආයතනයි හැදෙන එක. දැන් බාහිර ලෝකේ නැති වුණාට නිින්ද ගියාම ලෝකයක් තියෙනවා. බාහිර ලෝකේ නැති වුණාට මරණයටපත් වෙන වෙලාවට බාහිර වස්තු වෙනවා. තේරමත් අර මනෝ ලෝකේ තියෙනවා. තිබෙනවා නම් ඒකේ පේන ඇහෙන දේවල් අනුව ලෝභ දේශ මොහ නැද්ද? දැන් මොකද්ද පැහැදිලි කරන්න ඕන? පැහැදිලි කරන්න ඕන කර්ම තමයි මෙහි ඇවිදින් අපි එතනින් පටන් ගන්නවා. බාහිර වස්තුන් සමග ඇලීම් ගැටීම් ඇති කරගෙන බාහිර ලෝකෙ නැති ඇල්මක් ගැටීමක් අපේ හිතේ හදාගෙන සිතේ ඇසක් තනක් නාසයක් දිවක් හදාගත්ත ලෝකයක් හදාගන්න. බාහිර වස්තු අතහැරින් කය නියදන විතර ලෝකයේ තුර ඉන්නේ ලෝකෙට මේ ලෝකෙන් පරලෝ යනවා. මේ ලෝකේ පවුනා පව්කාර ලෝකේ. මේ ලෝකේ පින්නම් පින්කාර ලෝකේ. මේ ලෝකේ ඕපපාතික නම් හේත භූත ආදී වශයෙන් මනෝමය දුකක්. මේ ලෝකය මෞකසකින් ප්‍රසන්න ලබන්නේ නම් මෞකසක සතෙකුගේ ගවයෙකුගේ සුනෙකුගේ ඇතෙකුගේ මෞකස මාස දෙකමාර සිට මාස 24 දක්වා අර ඇතුලේ හීන ලෝකේ පවතිනා වූ සීන ලෝකේ කරන කින ක්‍රියාකාරකම් වලට අනුව තමයි පස්දොරක් නිර්මාණය වී ඊට අදාළ ඝනකයක් හැදෙන්නේ කිසිම මෞකසකට මෞපියන්ගේ එකතු වීමෙන් ලැබෙන දෙයින් පමණක් කල්ලයක් හදන්න බෑ අර අධ්‍යාත්මික ලෝකයක් කරන කියන කටයුතු වලදී තමයි මේක හැදෙන්නේ. සතෙකුගෙත් එහෙමයි අපෙත් එහෙමයි. ඒකට හොඳ සාක්ෂියක් හොයන්න පුළුවන් ඔබ ඉගෙන ගත්තා නම් ජීව විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව. ඒ උගන්වනවා අපි මහන්සිලා වැඩ කළා නිදාගත්තාම නිින්දෙන් ගමන් බිමන් යන්නේ නැහැ. නිදි. නමුත් සිතින් සියලු කටයුතු කරනවා කියලා කියන්නේ. එහෙනම් ඒ සිත නිසා රූප හැදෙනවා. එහෙනම් අර කයේ යම් යම් කොටස් භාවිතා කිරීම නිසා ජීවන කොටස් ආපහු නිර්මාණය වෙන්නේ සිතින් කටයුතු කරන නිසා නේද? මට අත්දැකීමක් තියෙනවා. මම සමහර විට පිළිනවා දවස් දෙකක් තුනක් නිදිවරපු අවස්ථා. කර්ම කාර්ය. සැබවින්ම ඊළඟට කකුල් රිදෙනවා යටිපල්වල් රිදෙනවා මොකද අලුත් වෙලා නැහැ. ඉන්ද ලෝකයට ගිහින් ඉබේ සයිබ්‍රෝක හැදෙන්න බැරි වුණා මහන්සි වුණා. එහෙනම් මේ මවගෙන් ලැබෙනා වූ ආහාරයේ මුල් කොටගෙන අදාළ රූපකය හදා ගැනීම Tamanගේ සිතුවිලි වල පවතිනා වූ ක්‍රියාකාරකම් අනුව මවකුසක් වල හැදෙන්නේ. නිසා මවකුසක් අවශ්‍යමයි ඝනකයක් හැදෙන්න මාස 10ක් 6ක් තිබිය යුතුමයි. ඒක 24 දක්වා. අන්න ඕපපාතික ප්‍රතිසන්දි කියන්නේ උපදිනකොට ලෝකේ කියන්නේ එහෙනම් මනෝමය ලෝකයක් කරුණාම ඝන කයක් නැහැ. පස්වරක් බාහිරට විරුද්ධ නැහැ. දෙවියන්ට බාහිරෙන් අරමුණු ගන්න පස්වරක් නැහැ. පංචකාමයේ විඳිනවායි කියලා කියවට පංචකාමයේම මනෝකාමයක්. ඔබට බාහිරෙන් වස්තු දෙනවා ඔබ විඳින්නේ බාහිර වස්තු නෙමෙයි හිතේ හදාගත්ත එක බව තේරුම් ගත්තාම මේක බොහොම ලේසියි තේරුම් ගන්න. බාහිර වස්තු දිරා යනවා අනිත්‍යයි කියලා බැලුවට හරියන්නේ නැහැ. Taman හදාගත්ත එක නෙමෙයි. තියෙන්නේ ඡන්දේ නැත්නම් රුචිය. දෙවියන් මනෝමය කයකින් පංචකාමයේ විඳිනවා. බ්‍රහ්මයින්ට පස්දරක් නැහැ. අරමුණක් තුළ ඔහුගේ මමත්වය තියෙනවා. එතකොට රූප රාග නැත්නම් අරූප රාග මනුද්දච්චවි. එතන ඒ සංසන්තුන් සමාධියේ මමත්වයේ මුලාවක් තියෙනවා. ඒකයි අවිද්‍යාව. එහෙනම් මේ සසර හැදුනේ කොහොමද? කිකිලිය නිසා විත්තරය හදනවද විත්තරය නිසා කිකිලිය හදනවද කියලා හොයලා උත්තර දෙන්න බෑ මේකට. නමුත් අපිට අපි හොයාගැනීමේදී තේරෙනවා අපිට මෙහෙම අපේ ලෝකය බාහිර වස්තුන්ගෙන් හදාගත්ත අපේ ලෝකය එක ඇඳේ හිටියත් සහෝදරයෝ දෙන්නේ දෙන්නගේ ලෝකයේ දෙවිදියා. තේරුම් ගන්න. දැන් මොකක්ද එහෙනම් මේ? අනිත්‍යයි කියන්නේ. සිතුවිල්ල හටගන්න. හටගත්ත ගමන්ම අවශ්‍ය කාර්යය කැමරාවෙන් පින්තූර වැටෙනවා වගේ අඳුනගන්න පුළුවන් වෙනවා. නමුත් ඒක තුල හටගන්නා වූ ඇලීම, ගැටීම, මුලාව තුල මොකද වෙන්නේ? හටගත් ගමන්ම නැතෙන්ට පෙර චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉතුරු කරනවා තණ්හා අනුසේ වශයෙන්. අන්නේ අනුසේ වශයෙන් ලැබීම තුල ආපහු බාහිර වස්තු නැති වුණාට සිතින්ම ඇහැ පහළ වෙන්න පුළුවන් කීනේදී කල්පනාවේ. ඒ මොහොතේ ඇසිත වෙල නැති වුණාට යලි හට ගන්න හේතුව අපි අවශේෂ කරන්නේ ලෝභ දේශ මොහ වශයෙන් ගැනීමේදී. ලෝභ දේශ මොහ වශයෙන් ගැනීමටම කියනවා නිත්‍ය සුඛාත්ම නැත්නම් ඒකම් මම ඒකමස්මින් විසෝමයක්. එහෙනම් අපි මොකද කරලා තියෙන්නේ? වචනෙන් පාවිච්චි කළේ නැති වුණාට පංචකාමයේ විඳින්න යාමේදී ඇසෙන් රූපයට තණ්හාව, කනෙන් ශබ්දයට තණ්හාව, නාසයෙන් ගන්ධයට තණ්හාව. අන්න ඒ විදිහට තමයි බාහිර දේවල් උදව් කරගෙන සායුධ තණ්හාවක් දරවල් හයෙන් හදාගන්නේ දරවල් හයේ. අධ්‍යාත්මික ආයතන. දැන් මේක රහසක් තියෙනවා. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ පවතින සමාජයේ රහතන් වහන්සේට නිින්ද ධ්‍යාන හිම තේන්නේ ඒ මොකක් නිසා කියලා ඔබ කල්පනා කරලා. බාහිරත් එක්කලා සම්බන්ධ වෙලා දැස පියාගන්නකොට උට යන්න උන්වහන්සේලාට යන්න මනෝද්වාරයක් නෑ මනෝලෝකයක් නෑ. රාගදේශ බොහොම නැති වෙයි සිතුවිලි පහළ වෙන්නේ නැහැ සංසුන් සිත සමහර විටයි. ඒක විනාඩියකට වඩා නිින්ද ගියා දැනෙන්නේ නැති පැය 12ක් ගත වුණා. නතර වෙලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණින් ඇවිදින එක රාගදේශ මොහ විදින එක නතර වෙලා. එහෙනම් මිනිස්සෙක් මේ සමාජයේ ජඩ වැඩ, පව් වැඩ, නපුරු වැඩ, රෞද්‍ර වැඩ කරන්න කරන්න මොකද වෙන්නේ? චිත්ත සංකලේශ, අභික්‍රේ, සත්තා සංකලේශ සම්පි තමන්ගේ හිත අවුල් කරගෙන ඉදවන්න වෙනවා. බුදුන් වහන්සේ හෝ මිනිස් සමාජයේ මිනිසාට තයක් ලබා දෙමින් විඳින්න අවස්ථාවක් ලබා දෙනවා. මිනිස් සමාජය Tamanට ඕද පරිදි ඇලෙන්න ගැටෙන්න ගිහින් විඳවන ලෝකයක් හදාගෙන දවල් රැ දෙකේ ඉඳවනවා. තේරුණාද? එහෙනම් එතන පවතින්නේ ඇස කන නාසය දිවකය කියනා වූ ආයතන හයෙම හයෙම විස්තරය තියෙනවා මට තරම් කාලයක් ලැබෙන්නේ නැත්නම් තමයි මම මෙහෙම කෙටි කරන්නේ. හයෙම අපි අරමුණ තුල ඒතං මම ඒසෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. එය ඇස කන නාසය දිවකය මේ ආධ්‍යාත්මික වලදී ඒකයි. බාහිර නම් රූපේ සබ්දේ කියලා ගත්ත එකයි. එහෙනම් මම හැදිලා තියෙන්නේ මොකෙන්ද? පට ව්‍යාපෝ තේජෝලින් මම හැදෙන්නේ නැහැ. එන පඨවි ආපෝ තේජෝ වශයෙන් බැලුවට මමත්වයේ දුර වෙන්නේ නැහැ. ඔය සමහර අය විදර්ශනා කරනවා කියලා හිත හිතා බලන එකක් වෙන්නන්නේ. එසා මේවා මේ අනවබෝධය තුළ සමාජයට ඇතුළු වුණා වූ නොගැඹුරු අදහස්. අපට බාහිර වස්තුවක් පේන්නේ සිතුවිලි වගේ. ඉතර පහළ වෙන නිසා. අපට ඕන නම් බාහිර වස්තුවක සිදුවීමක් හිතා බලා සිතේ සිතුවිලි හදන්න පුළුවන්. විරායන හැටි. විඳි විඳි යන හැටි. බුබ්බුලූපම බුබුලක් වශයෙන් දිදෙන හැටි. එතකොට බාහිර රස දිදෙනවා පේනවා නෙවෙයි. තමන් සිතුවිලි වලින් විඳීමක් හදලා බලනවා. සිතුවිලි හදාගෙන බලනවා. මේවා සිතුවිලි විඳීමක් හදාගෙන බලන එකටත් උද්‍යප්ප ඥානය කියලා උගන්වනවා මේ රටේ. උද්‍යප්ප කියලා එකක් නැහැ. ස්කන්ධ පංචකය හට ගැනීමට උදය කියනවා, නැතිවීමට වැය කියනවා. පුතග්ජන පුද්ගලයාගේ උදේ වැය අතර හේතු අල්ලා ගැනීමෙන් උදේ වැය සිදු වෙන්නේ නැහැ. උදේ හට ගන්නවා අනාගතයක් ඵලයක් උපදින්න හේතුවක් තබා අවසන් වෙනවා. මමත්වෙන්ගෙන. ඒක ඥානයක් නෙවෙයි අඥාන තමයි. නමුත් ඔබට පුළුවන් නම් උදේ සහ වැය බලන්න. හේතුපත්යන්ගෙන් හට ගැනීම හේතු ඉතුරු නොකර අවසන් කිරීමට උදේ වැය කියනවා. අරමුණේ නොඇලී අවසන් කිරීමේදී මෙතන උදේ අවුවේ සම්මර්ෂණ. කොන්නම් වචනේ ගනිමු අපි. ඉන්තර කරපු ධර්ම දේශනාවක් තියෙනවා. අහන්න ඕන නම් නැවත විකාශනය කරවා ගන්න. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යා. ඔය තියෙන රහස. යතෝ යතෝ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නා විට යතෝ යතෝ නෝනින් බලන්න පුළුවන් ද කන්දානම් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ හේතු ඉතුරු නොවි අවසන් වීම කන්දානම් ස්කන්ධයන්ගේ උදේවැය ඒ උදේවැය කියන්නේ හැමෝම ගාව සිදුවන හටගෙන නැතිම නෙමෙයි හටගෙන අනාගත ඵලයක් ඔහොදෙන් හේතු ඉතුරු නොකරව සම්මීමට උදයවුද කියන උදයවු ඥානයනේ. ඒ වැළවීමේදී ලබති පීති පාමොච්චා. අනාගතයට ලෝභ දේශ මොහ හේතු නොකරන නිසා එතන ප්‍රමෝදයක් ප්‍රීතියක් හටගන්නවා. ඒ ප්‍රමෝදයට ප්‍රීතියට මොකක් කියලාද බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ? අමතන්තං විඥානතං. ඒකට තමයි නිවන කියන්නේ කියලා කියලා කියනවා නේද? ස්කන්ධයන්ගේ උදේව හටගෙන බැලීමම නිවනට යන මඟයි. නමුත් ස්කන්ධයන්ගේ උදේවැය බලන්න අපට බැරි වුණා. ඇයි? ස්කන්ධ කියන්නේ වේදනා සංඥා සංකාර නාම වුණාට රූප කියන්නේ පත විආභෝ තේජෝ කියලා උගන්වන නිසා. ස්කන්ධ කියන්නේ සම්පූර්ණ කයට නමක් කියලා හිතව නිසා. උදේවැය කියන්නේ නිකම්ම හැමෝම කතා ගාවයි අපි ගාවයි හටගෙන නැත මේකට කියලා කියපු නිසා. එහෙනම් ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සුන්ට බෞද්ධ ආගුද්ධ වේදයකින් තොර ස්කන්ධ හටගෙන නැතනවා. ස්කන්ධ කියලා පාවිච්චි කරේ නැති වුණාට ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ මේ හේතු නිසා හටගෙන නැතන එක සිද්ධ වෙනවා. එහෙනම් ඔක්කොම ගා අවුදයව වෙන්නේ බලන්න දෙයක් නැහැ නේ. නමුත් ඥානය ඥානීය ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මම මතක් කළා නේද ඔබට පළවෙනි එක ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවබෝධය සුතමේ ඥානය. නැත්තම් ප්‍රඥාව. ඔව් ඒක ප්‍රත්‍යක්ෂ පැහැදිලි වීම, චින්තාමය ප්‍රඥාව. දැන් බලන්න ඕන මේකයි අනුගමනය කිරීම භාවනාමය ප්‍රඥාව. මේ තුන තියෙනවාද අන්‍යාගමිකින්ට බෞද්ධයින්ටත් නැතිකොට? ප්‍රඥන බෞද්ධයින්ටත් මේක නැතිකොට අන්‍යාගමින්ට තියෙනවද මේක? එහෙනම් කොහොමද උද්‍යව ඥානයක් තියෙන්නේ? උද්‍යව ආරම්භ වෙන්නේ සෝවාන්සිත රහත් දක්වා තමයි මේ දැලීම ආරම්භ වෙන්නේ. මෙහා පැත්තේ කට්ටියට කියන එකක් නෙවෙයි ඔක. විදර්ශනා ඥාන කියලානේ පෙන්නන්නේ. අන්න බලන්න බුදුන් වහන්සේ මේ සලායතන වර්ගය තුලත් මේ සත්‍යය දරවල් 6කින් විග්‍රහ කරමින් කරමින් හිටපු වැඩේ පෙන්නනවා. ඒ කරන්නේ ඇතු හිත වැඩිට පේනවා ධිත ධම්ම පරියාය ඒක ධම්ම පරියායක් කියලා. දැන් බුදුන් වහන්සේ වදාළ ওই ධර්මයේ සම්බන්ධයෙන් සඳහන් වෙනවානේ බුදුන් වදාලා රහතුන් වදාලා මහා සංඝයා වදාලා එක්කෙනෙක් වදාලා කියලා එහෙම කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම වදාලායි කියලා එදා සිට අද දක්වාම ඒක පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව අන්න ශා วก යට දීලා තියෙන වගකීම. මේක ධර්මයේද විනයේද සත්තු ශාසනයේද කියලා ගලපලා බහලා බලන්න කියලා කියනවා. මොකක්ද ධර්මය කියන්නේ මෙතන? ඕනෑම මේ ධර්මපරියාය දුකක් හේතුවක් නැතුව තනත් මාර්ගයටත් ගැලපෙන්න ඕනේ. දැන් බලන්න ඇහැ තුළ මේ අරමුණේ මුලාවීම තුළ සංහා උපාදාන භාවිද්‍යා සංකාරාවේ චිත්තහභ්‍යන්තරයට යනවා නේද? ඒ නිස්සකාත්ම නිසා නේද? ඒ දුකක් හේතුවක් නේද? උපාදානීය දුකයි හේතුව තණ්හාවට ගැනීම. හරිද? අන්න චතුස්සත්ත්වේ පූර්ව ප්‍රතිපදාවේ පෙරපැත්ත. අනුගාම ප්‍රතිපදාව ඒක ධම්ම පරයයක් මේකෙන් පැහැදිලි වෙනවා. දැන් පුත්ත්ජනයා මේක දෙකරමින් ඉන්නේ. එහෙනම් පුත්ත්ජනයා කියලා කියන්නේ දුක රැස් කරමින් දුකට හේතුව මගින් දුක රැස් කරමින් බව ගමන යන අයට. ඔබ බව ගාමී. බුදුජානන් වහන්සේ බව ගාමී නෙමෙයි. බව නිරෝධ ගාමී ප්‍රතිපදාවක් දේශනා කරපු දෙන්නේ. එහෙනම් ඇසේදී කනේදී නාසේදී දිවේදී කයේදී අරමුණේදී තමයි ඇල්ම සහ නොඇල්ම කියන දෙක අපිට ඇති වෙන්නේ. ඇල්ම ප්‍රත්‍යඥ පුද්ගලයාට දුර්වලකමක් ඒක පමාව. ඒ ඒ තමමයි තොමස්කින් යේසෝ මේ අස්ථානම් මේ. ඇත්ත සිද්ධිය මොකද්ද? චක්කුම් විච්ඡේ. හටගස්සාම නැති වෙනවනේ කියන එක අනිච්චං කියලා කියන්නේ. ස්වභාවයෙන්ම අල්ලගන්න දෙයක් නැහැ. මගේ නෝන එකක්. මගේ නොවන දේ මගේ වුණා. මම නොවන දේ මම වුණා. මගේ ආත්ම දේ මගේ ආත්ම වුණා. එහෙනම් නিত্য සුඛ ආත්මත් මගේ මම මගේ ආත්මත් පාලියෙන් සහ සිංහලෙන් විකාර්ථයකට උදාන. ඒක තමයි අපි කරමින් ඉන්නේ. නේතන් මම නේතමස්මෙන් නේසෝ අත්තා මගේ නොවේ මම නොවේ මගේ ආත්ම නොවේ කියන්නේ එහෙනම් අනිත්‍යම් දුක්ඛම් අනාත්තා දැන් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා සමෝහිත මේ කතාව පැහැදිලි කරමින් කරන්න ඕන වැඩේ පෙන්වලා තියෙනවා. කොහොමද බලන්න කියන්නේ? එබැවින් ඇස, කන, නාසය, දිවකය ඇසේදී නම් ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින්. එය අල්ලගන්න නැතුව ඉන්න නේතන් මම හේතු හමස්මින් මේ සෝවත්තා. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවසෙන් බලන්න කියලා. අපි අල්ලගත්තම මගේ මම මගේ ආත්ම වෙනවා. ඒ වර්ධින පාරනේ. ඒක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, දරවල් හය තුලම මේ විදිහට පැහැදිලි කරනවා. ඔබට මෙත්ති ප්‍රකරණේ වැනි රහතුන් පිළිවෙල පොතපතක් තුල තථාගත බුදු පියාණන් වහන්සේ විසින් පැහැදිලි කරපුවාම හයෙන් එහෙමයි වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනක් තියෙන්න ඕන කියලා කියලා කියනවා. ඒක දැන් මේ ගුවන් කාලයේ පාවිච්චි කරන අපට තත්තර ගණන් ඉතා වටිනවා. පැය දෙකේ තුනේ හතරේ පහේ ධර්ම දේශනා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. වන් කාලයේ තත්තර ගන්නට වටිනා නිසා පුණ්‍යානෝදනා කිරීම පවා සාරාංශ කරන්න එහෙමත් නැත්නම් මාධ්‍යවල සම්ප්‍රදායට කරන්නා වූ පන්සිල් සමාදන් වීම දේව ආරාධනා වැනි දේවල් අයින් කරන්නත් හොඳයි කියලා මම නම් හිතන්නේ. රාජ්‍ය මාධ්‍යයක තමයි යෝජනා කරනවා සම්ප්‍රදායක දේවල් නේ කියලා අපිව බැහැර කළා යරුනහම ගුවන් කාලේ වටිනාකම තේරුනේ නැහැ. තත්පරේ ගුවන් කාලේ වටින්නේ බාහිර විස්තර කරන්න නෙමෙයි ධර්මයේ විස්තර කරන්නේ. ධර්ම දේශනාවන් අනුග්‍රහලවා දෙන්න ආ වූ සාදුවන් හිතවතුන් එබැවින් ඒ ගැන ඔබේ අවධානය යොමු කරත්වා අපට වැඩි කර ගුවන් කාලය ලබා දෙන්න. ඒකට හේතුවකුත් තියෙනවා. ගුවන් කාලයෙන් ධර්ම දේශනා කරලා ධර්ම දේශනාවේ පින නෙමෙයි මේ ඥාතියින්ද දෙන්න ඕනේ. ධර්ම දේශනාව අසන්නම් සඳහාමයි. නිවසට වැඩමකොට දානේ පරිස්කාර පූජා ප්‍රතිමේදී පොරවත්තු උපජීවියා ගෙදරට ඇවිදින් බලන් ඉන්නවා නම් පින්කම දකින්නවා අන් අවසන් පැනරදීමේදී අන්න බුදු සමයේ පවතින නිල වශයෙන් පින් අනුමෝදන් කිරීම. ගෙදරම ලෝකේ කරන්න පුළුවන් මේක ඕනෙම ගෙදරට. අනුමෝදනය කියන වචනේ තේරුම නිකන් හම්බ වෙනවා කියන නෙමෙයි පින්කමක් දැක්කොත් සතුට වෙනවා කියන එක. දැක සතුට. දකින්න නම් පරදත්තු උපජීවියෙක් වෙන්න ඕන. පරදත්තු ජීවියෙක් වෙලා අර සිද්ධියෙන් සතුට උපදවා ගන්න ඕන. නමෝ තබ්බ නමෝ ගනේ. හොඳයි අපි අවසන් පදවලට යනවා. එළවින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මෙන්න මෙහෙම අන්තිමට මේ විදිහට බලන්න පුළුවන් නම්. ඒ පුද්ගලයාට කියනවා ඒවම් පස්සත වික්කේ සුඛාරී ශ්‍රාවකෝ. ඔන්න පෘථග්ජන භාවයේ මෙදෙන ආකාරය. ඔන්න පෘථග්ජන භාවයේ කැඩෙන්නේ ඕක වැටහෙනකොට. එතකල් අසුඛා පෘථග්ජනව තමයි අර ඇස සෛල වලින් බලන්න, හැඩයෙන් බලන්න, වර්ණයෙන් බලන්න උගන්වන්නේ. දැන් සතර ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනකොට අපි දකින දේ නෙමෙයි බුදුන් වහන්සේලා දරලා තියෙන්නේ කියලා තේරෙනවා නේද? ඒකට අන්තිමට මම මේකට කියන්නේ සිතේ විකාශනයක් අසකරණාසය දියකය කියලා කියන්නේ. ද්‍රව්‍ය ආශ්‍රයෙන් විකාශනය වෙලා හදා ගන්නවා. ද්‍රව්‍ය නැතත් මේ දොරවල් හයට තියෙන්න පුළුවන් නිසා තමයි අපාය දිව්‍ය ලෝකයක් ධර්ම ලෝකයක් තියෙන්නේ. මොනවා අල්ලගෙන තියන්නේ කියලා අහපම කයක් අල්ලගෙන තියනවා කියලා නෑ. උපාදානය අල්ලන මේවා පහළ වෙනවායි කියලා කියන්නේ. ආ දැන් මොකද වෙන්නේ? අන්න සතව ආර්ය ශ්‍රාවකයෝ ඊට පස්සේ ඇස කෙරෙහි කලකිරෙනවා. මොකක්ද ඒ කලකිරෙනවා කියන්නේ? මේ බින්දති කියන වචන තේරුම. ආ මේ ඇස එනදී මමත්වෙන් ගැනීමෙන් ලෝභ දේශ මොහකට ගැනීමෙන් නේද සතර හැදෙන්නේ. ඒකට ඇලෙනවා කියනවා ඒ මුලාව දකින්නට කලකිරෙනවා කියනවා. සසර කලකිරෙනවා කියන අර්ථයෙන් ඔය අද සමහර අය මව්පියන් දෙදරින් පන්නගත්ත නිසා බිරිඳ වෙනස් කෙනෙක් ගිය නිසා සමග ගිය නිසා කලස ප්‍රමාණ වෙන්න යනවා ඒ කලසිරීම නෙවෙයි ඒක තියාගන්න සතර කලක වෙනවා කියලා කියන්නේ නැති දෙයක් හදාගෙන තියනවා කියලා ඇලීම තුළ සතරක් හැදෙන බව තේරුම් ගත්තාම සතරේ ඇවිදින්නේ Taman විසින් කරන වරදක් නිසා නේද කියලා තේරුණාම ඒ වරද කරන්නට කම්මැලි වෙනවා කලකිරෙනවා කන කෙරෙහිත් එහෙමයි කම්පෙත් අල්ල කන කියන්නේ ඊට පස්සේ ශබ්ද තණ්හාව Taman හදාගත්ත දෙයක් නේද ලෝකේ තියෙන දෙයක් නෙවෙයි ඇලීම ගැටීම එන ශබ්දය කෙරෙහි ඇලෙන්න ගැටෙන්න කැමති වෙන්නේ නැති එකට කලකිරෙනවායි කිය. ගාන නාසයේ ගන්ධය සම්බන්ධයෙන් බාහිර ලෝකේ පවතින ගන්ධයන්ට අනුව ඔබ ගන්ධයන් හදාන තියනවාද කියලා පෞද්ගලිකව කල්පනා කරලා බලන්නකො බාහිරක ගන්ධ කලාප නිකුත් කරද්දී සමහර එකට ඇලිලා ආශා කරනවා ගැටලා පිළිපොල් කරනවා. අර ඇලීම ගැටීම බාහිර ගන්ධ රූපයේ තිබෙන දෙයක්ද ඔබේ ඇසේ කන් නාසයේ තිබුණ දෙයක්ද? අන්න නාසය හදාගත්තා. එතකොට මේ දෙක නිදෙන්න උපේක්ෂා වෙන්න කල්පනා කරන එක තමයි කලකිරෙනවා කියන්නේ. ජීවහා කාය මන තුනටත් එහෙමමයි. තේරුම් ගත්ත බුද්ධලයාට මේ හදාගත්ත සිතුවිල්ලට ඇලී නැවත නැවත කොතරම් හෙව්වත් හම් වෙන්නේ නැහැ කියලා කියනවා. මට හොඳට මතක් කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඔය රසය කියන දේ දැනෙන්නේ දිවට විතරනේ. ඇඟේ කොහේ හරි ගෑවුනාට දැනෙන්නේ නැහැ. රසය නැවත නැවත විඳින්න නම් දිවේ ගාවන්න ඕන. සිතුවිල්ල හටගන්න. අපි ආහාර ගන්නකොට රස දැනෙනවා. රස දැනෙන්නත් ඕනේ. නමුත් ආහාරයේ රසය නෙමෙයි මුල් වෙන්නේ ගුණයයි ශරීරය හදන්නේ. රසය අවශ්‍ය වෙන්නේ ජීර්ණ පහසු සඳහා අවශ්‍ය කේත නැත්නම් කේත ගන්ති ක්‍රියාත්මක කරලා අවශ්‍ය එන්සයිම ගන්න. රසය බාහිර වස්තුන්ගේ තියෙන එකක් නෙමෙයි සිතුවිල්ල. ඒකයි රසං අනත්තා කියන්නේ. නමුත් අපි මේ බාහිර වස්තුව තියෙන දෙයක් තමයි මේක ආත්ම කොට ගත්තාම රසං අත්තා. එතකොට අපිට ඒවා බාහිර වස්තු තියෙන දේ වශයෙන් ඒතම් මේ වශයෙන් යේසෝ මේ ආත්මයවත් නිස්සකාත්ම කොටින් අරගෙන හදාන තියෙන්නේ. එහෙමයි සතර ගමන ලබා දෙන කම. එතකොට මේ විදිහට මේ රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට, පොට්ටබ්බ තණ්හාවට ඇලීමේ මුලාව තේරුම් ගත්තාම නිබ්බින්දති. නැලීන්න කල්පනා වෙනවා. නිබ්බින්දං විරජ්‍යති. ඔන්න සතවත් අරිය ශ්‍රාවකයාගේ ක්‍රියාකලාපය. කලකිරුණහම තමයි නොයල්ම හටගන්නේ. විරජ්‍ය රජ්‍යති ඇලෙනවා, විරජ්‍යති නොයල්ම. විරජ්‍යං නොයල්ම තුල මොකද වෙන්නේ? විමුක්තති. ඒ මුදාවෙන් මිදෙනවා. මෙන්න මේ විදිහට ඇසේදී, කලේදී, නාසේදී, දිවේදී, කයේදී ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා කියන පුතග්ජන පුද්දලයාගේ ක්‍රියාකලාමයේ වෙනුවට මෙතන වෙනවා නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති ආපහු යන හැටි. ඔන්න විදර්ශනාව සිත රැවටෙන්නේ නැතුව ඉන්නේ ඒක. දැන් අන්න මේක තේරෙනකොට අසුත පුතග්ජනයා පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් ඇසේ කනේ නාසයේ දිවේ කය උපදින අරමුණ මුල් කොටගෙන මේක හදන්න මහන්සි වෙනවා. එහෙනම් ඔන්න ආර්ය ප්‍රතිපදාව එතනින් එහා පැත්තට මේ පටිසෝතගාමී ප්‍රතිපදාව නැත්නම් මේ මුලාව දුරු කරගන්න ප්‍රතිපදාව කියලා පෙන්නනවා. ආ එහෙම වුණාම ඔහුට තේරෙනවා විමුක්තිස්මින් ඥානං හෝති. විමුක්ති විදීම සිදු වෙනවා කියන එක. මම පෙන්වන්නේ අර අරමුණේ ඇලෙනකොට සංහා උපාදාන බව. විද්‍යා සංඛාරා ඇලී නැතුව අවසන් වෙනකොට තණ්හා නැහැ, උපාදාන නැහැ, විද්‍යා විමුක්ති කියලා. Tamanda තේරෙනවා මේ අධිගමේ සංසුන් ස්වභාවය. එහෙනම් මේ මාර්ගය යනකොට ඊට පස්සේ බුදුන් වහන්සේ වදාරලා තියෙන වචනයක් තියෙනවා. සෝවාන් තැනදී නෙමෙයි අගට යනකොට. සීනා ಜಾති හට ගැනීම සේවිය. මුසිතම් බ්‍රහ්මචර්යම් සෝවාන් සිට රහත් දක්වා තමයි මේ බවතර හැසිරීම තියෙන්නේ. ඉන්දියාවේ හෝ ලංකාවේ වංශර කියන්නේ අවිවාහක සිටීම කියලා කිව්වට ඒක හින්දුන්ගේ වැඩක්. අවිවාහක සිටීමේ. සම්මුචාරී සමාජයක් තිබුණා කියන්නේ අවිවාහක මේ බුදුන් වහන්සේගේ සමාජය නෙවෙයි හින්දුන්ගේ සමාජය. විසුණු වහන්සේලා විමසපුවාම ස්වාමීන් බ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී කියලා කියනවා මොකක්ද බ්‍රහ්මචාරී කියන්නේ කියලා අවිවාහක සිටීම කියලා උත්තරයක් දීලා තියෙනවා දෙවිතකේ. නෑ. බ්‍රහ්මචාරී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාම ප්‍රතිඵල සෝවාන් ආදී මාර්ගඵල. ඕම් විසිතම් බ්‍රහ්මචාරියන් කියන්නේ ඕක ඉවරනකොට ඉවරයි කරන්න ඕනේ. කතං කරණියම්. මේ ඉදිරිය තුළම කළ යුතු සියල්ල අවසానයි. නැවත කරන්න දෙයක් නැහැ. නාපරම් ඉක්කත් ආයතය අබ්බඤ්ඤාසෙ. ඒ අවසන් ප්‍රතිඵලයේ දෙන්නන්නේ නම් මෙතෙන් සිට මෙන්න මේ කාරණාව තමයි මේ ආධ්‍යාත්මික අනිත්‍ය කියලා කියන්නේ. දැන්වත් තේරුණාද බාහිර වස්තු සම්බන්ධයෙන් මොනම අනිත්‍යකවත් අනිත්‍යක්වත් පිළිට කියන්නේ නැහැ කියලා. තිබෙන්නේම අසත් රූපයක්, කනස්, ශබ්දයක්, නාසයක්, ගන්ධයක්, දිවක්, රසයක් කියන මේ දොරවල් වලට සම්බන්ධ ආයතන 6 සම්බන්ධයෙන්. අපි අද කතා කළේ අධ්‍යාත්මික ආයතන 6 ගැන විතරයි. ඔතනම තියෙනවා බාහිර අනිත්‍ය සූත්‍රය තව දවසක් කතා කරමු. ස්වානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. මහල් ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මින්වේ ධම්මවංශයේ ස්වාමීන් වහන්සේ